හැම නාම රූපයකටම විඥාන හැම කියනවා. ගස් වලට විඥාන තියෙනවා. ඒක කොහොමද ගෙඩි හැදෙන්නේ? හරියට මෙයා කියනවනේ මේ වෙසක් මාසේ තමයි මේ මල් පිපෙන්නේ. එතකොට මැයි මාසේ මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා. එතකොට ගිම්මාන මාසේ කොළ හැලෙනවා. මේ දලු දානවා. මේ කාලවල වලදී ගහ ඇකිලෙනවා. මේ කාලවලදී මල් ගහ පිබිදෙනවා. රැට ඇකිලෙනවනේ. දෙට පිබිදෙනවා. එතකොට මේවා කවුද කියලා දුන්නේ? කවුද ඒව පාලනය කරන්නේ? විඥානයක් නැත්තම් ගය ওই ක්‍රියාවලිය වෙන්නේ කොහොමද? කොහෙද? ගය කොහෙද? එතකොට ඒ තොරතුරු ටික අරගෙන ආයෙ ලියලා තායි වෙන කොලයක් අපිට දාන්න පුළුවන්. අද ඉඳලා මේ විදිහට යන්න හැම මාසෙම මල් පිපෙන්න හැම මාසෙම ගෙඩිය හදන්න කියලා තොරතුරු ටික වෙනස් කරන්න පුළුවන් වෙනස් කරන්නත් බෑනේ. කොහෙද ඒ තොරතුරු තියෙන්නේ? එයාගේ ශක්ති විශේෂය තුල ධාත විතරක් නෙමෙයි මේ භෞතික හැම දෙයක් තුළම ශක්ති විශේෂයක් පවතිනවා. ඒ ශක්ති විශේෂයෙන් තමයි වනගත වෙන්නේ. ඒ ශක්ති විශේෂවල ඒ තොරතුරු තියෙනවා. ඒ තොරතුරු වලට අනුව ශක්ති විශේෂ ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්ති විශේෂ ක්‍රියාවට අනුව සාක සෛල ඔක්කොම වැඩගෙනවා. එහෙනම් ආත්මය කියන එකත් ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂය තුළ තියෙන තොරතුරු වලට සාපේක්ෂව එයා කටයුතු කරන්නේ. ආත්මයක් වාඩි වෙලා සතර සටිපට්ඨානිය ගැන කල්පනා කළා. එහෙම කොයර් පොත්වල තියෙනවද? ආත්මයක් වාඩි වෙලා දස සීලයේ පිළිබඳව මෙනෙහි කිරීමෙන් පතු වුණා. එහෙම තියෙනවද පොත්වල? ඇයි? හිතක් නැහැ. ඒක ශක්ති විශේෂයක්. ක්‍රියාකාරීත්වයක් විතරයි එතන තියෙන්නේ. දැන් ගා හැදෙනවා, ගහේ මල් හැදෙනවා, ගෙඩි හැදෙන ක්‍රියාකාරීත්වය. හැබැයි හිතක් නැහැ. මේ වගේම ක්‍රියාකාරී ස්වභාවයක් ආත්මයක් කියලා කියන්නේ. එනස ඒකට හිතක් පිටවනේ භෞතික අයක් තියෙන ඒවට. යම් පෙරේතයෙකුට භෞතික අය තියනවාද? දෙවියෙකුට භෞතික අය තියනවා. එතන දෙවියෝ rahat වෙනවානේ. එහෙනම් ඉත තිබිලානේ කොහොමද ඒ තිබුණේ? අරමුණක හිත පිටවන්න තියෙනවා. අරමුණක හිත පිටවන්න තියෙනවා. මොකද මොකද වහන්සේ අරමුණ කරගත්තේ අර ගල අර gadol කැටේ අරමුණක් කොට මං ඊට පිටවුවා. ඒකෝ දැන් ගල ගලේ නේද ඊට තියෙන්නේ. ගලට දැන් ඊටක් තියෙනවනේ. කාගේද මගේ ඊට මං පිටවලා තියෙන්නේ. ඒතකොට දැන් ගලට හිතක් නැහැ කියලා කියන්න බෑ. ඔය තියෙන හිත. එතකොට ගහයට කුසල අකුසල් කරන්න පුළුවන්නේ. කෝ ගඩොල් කැටේට කුසල් කරන ක්‍රමය අකුසල් කරන ක්‍රමය මට කියන්නකෝ. පැටලුණා නේද? සිත හරියට හඳුනාගත්ත නැති නිසා තමයි ප්‍රශ්නේ ආවේ. සිතක් සිතක් කයක් එක්ක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කයක් නැතුව ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. සිතක් උදකලාවේ පවතින්නත් පුළුවන්. සිතක් සත්‍යෙත් එක්ක පවතින්නත් පුළුවන්. සිත ශක්තිය උපයෝගී කරගෙන ක්‍රියාත්මක වෙනවා. එයාට ආයතන අවශ්‍යයි ක්‍රියාත්මක කරන්න. එක ආයතනයක් හරි තියෙන්න ඕනේ. දැන් ගැඩ වෙලාට ඇස තියනවාද, කට තියනවාද, නාසය තියනවාද, කන තියනවාද මොකවත් නැහැ. සම විතරයි තියෙන්නේ. හැබැයි එක ආයතනයක් තිබුණත් ඒ සිතට ක්‍රියාත්මක කරන්න බෑ. ආයතන 6 පාම නැත්තම් ක්‍රියාත්මක වෙන්න බෑ. සංඥාවක් නැති තැම්පත් වෙච්ච ස්වභාවයකට යපත් වෙන. එයාට ආයතන නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිතේ ස්වභාවය. අනිවාර්යෙන් කය තියෙන්න ඕනේ කියන තීරණයට එන්නත් බෑ. කය නැතුව සිතකට ක්‍රියාත්මක වෙන්න බෑ කියන තීරණයට එන්නත් බෑ. එහෙම වෙන්න පුළුවන්. සිත කය නැතුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේද වැදගත් වෙන්නේ. මගේ හිතේ හිතක් තියෙනවා ඒක නිවෙන්නේ ඒක කොහොමද නිවන්නේ? ඒකද වැදගත් වෙන්නේ. කවදාවත් මගේ ප්‍රශ්නේ මම අඳුනගන්නේම නෑනේ. වැදගත් නැති, උවමනා නැති අනුන්ගේ ආක තියෙන ප්‍රශ්නයක් මතු කරගෙන ඒකට උත්තරය හොයනවා. මේ Tamanට අවශ්‍යයි උත්තරයක්. ඒ උත්තරයට අදාළ ප්‍රශ්න අඳුන ගන්න. ඇයි දන්නේ මේ හාමුදුරුවෝ සංවර නැත්තේ? ඒ හාමුදුරුවන්ගේ අසංවරය නිසා මම කලබල වෙනවනේ. ඇයි මම ඒකට සංවර වෙන්නේ නැත්තේ කියලා අහන්නේ. අරුණාංශ සංවර කරන්නේ කොහොමද කියලා මම කල්පනා කරන්නේ. ඕක නෙමෙයිද ලෝකයේ තියෙන හැමෝටම තියෙන ප්‍රශ්නේ. අනුන්ගේ ප්‍රශ්න වලට හැම එකටම අපි උත්තර හොයන අපේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ අපට ඒම උත්තර හොයන්න ඕමනාවක් ඇති වෙලා නැහැ. අපේ ප්‍රශ්නේ අපට ප්‍රශ්නයක් නෙමෙයි. අනුන්ගේ ප්‍රශ්නයි අපට ප්‍රශ්න. දැන් මම මේ කියපු කරුණ වලින් සිත කියන්නේ මොකද්ද කියලා තේරුණාද? මොකද්ද සිත? ඈ? ඉතින් බලන්න ආයි එකක් පැටලවන්න. දැන් ශක්ති විශේෂයක් නේද මේ ගයේ තියෙන්නේ. එතකොට දැන් ඒක සිතක්ද? එතකොට දැන් ගහට නිවන් දකින්න පුළුවන්. එතකොට අපිත් වාර්තාවල් ඉදිරිපත් වුණ කොඹගත් අතර කනාගාමි වුණා, මාරගත් වුණා, රහත් වුණා. එතකොට මේ ගිනිසීරියා ගහ පච්චේක බුද්ධ වුණා. දැන් ඕම වාර්තාවල් ලියන්න එපා අටුවාව. එහෙම ගස් රහත් වෙනවා. එතකොට කජුගා සෝතාපන්න වෙනවා. පොල්ගා සකු르දාගාමි වෙනවා. දවවාසි කියන ධර්මතාවයට නේම වෙන්න එපා. රන් තැඹිලි ගහ රහත් වෙනවා. වටිනවනේ ඒක. එහෙමද? එහෙනම් මොකද්ද සිත කියන්නේ? බලන්න වන්ත සිත කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔය ආන්න වන්ත සිත අරම වෙනවද මේව වෙනවද කියලා තමයි ආන්නේ උරත්. සිත කියන්නේ මොකක්ද දැනීම. ගොඩක් මානසින්න පස්ස අරල දැනීම. විඥාණය කියන්නේ දැනීම. දැනීම. එහෙනම් මොනවාරි දෙයක් මට දැනෙනවා නම් ඒකට මොකද්ද කියන්නේ මම? සිත. සිත. චක්කු විඥානේ. සිත චක්කු විඥානේ ඇසේ දැනීම. ඇසේ දැනීම දැනීමට මොනවද සමාන වෙන්නේ? සිත. චක්කුවට දැනීම එකතු වෙනවා. ඊට පස්සේ තමයි ඒට පේන්නේ. එහෙනම් සිත නැත්තම් ඈ ගලවලා තිබ්බම ඈට පේන්නේ නැහැ. ඈට පේන්නේ ඇත් එක සිත සම්බන්ධ. ඒකයි චක්කු විඥානය කියලා කිව්වේ. විඥානය කියන්නේ දැනීමට. සිත කියන්නේ දැනීම. කවුරු හරි පිටිපස්සේ මේ ඇඟිල්ල හූරනවා වගේ මාව. ඒක කොහොමද දැනෙන්නේ? දැනීමකින්. ඒකට ඒක දැනගත්තේ සිතින්. එන සිත කියන්නේ දැනීම. ශක්ති විශේෂය කියන්නේ ක්‍රියාකාරීත්වය. ඒක එනර්ජි පාටිකල් එකක්. ක්‍රියාකාරී ස්වභාවයක් එතන තියෙනවා. එනර්ජි එකක් තිබුණු ක්‍රියාත්මක වෙනවා. ශක්ති විශේෂය හිතට ආගන්න. ඔබ නිදිමතද? නැත්නම් නිදාගෙන ඊට උදේ කතා කරනවා. අහන්නේ. ආ. ඕම වෙන්නේ. නේ අහන්නේ. ආ. ශක්ති විශේෂය ක්‍රියාකාරී ස්වභාවයක්. ඒ ශක්ති විශේෂය අනුවල කුමක් තැම්පත් වෙලා තියෙනවද? ඒකට අනුව ක්‍රියාත්මක වෙනවා. දැන් ගාට ශක්ති විශේෂයක් තියෙනවා. ඒ ශක්ති විශේෂයේ තියෙනවා මැයි මාසේ මල් පිපෙනවා. ජූනි මාසේ ගෙඩි හැදෙනවා. අගෝස්තු කාලය වෙනකොට මේ ගහේ ගෙඩි හැලෙනවා. දැන් ඕම ඩේටා එකක් තියෙනවා, රෙකෝඩ් එකක් තියෙනවා. ඒක තියෙන්නේ කොයිද? ඒ ගහේ ශක්ති විශේෂය. ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. හැබැයි මේ විඥානය කියන එකත් ශක්තියක් තමයි. හැබැයි විඥානය, ඥානයක් ඒක දැනීමක්. එයා ඇතුල් වෙච්ච ගමන් මල් පිපෙන එකේ දැනෙනවා. ඇයි කා පාට මල්ලා එන්නේ? සුදු වෙන්න බැරි ඇයි? ඩයි කෙරුවොත් මේක රතු පාට වෙනවා. රතු පාට ලස්සනයි. වැඩි ගානට දෙන්න ඕම් යාට වෙන ප්‍රශ්නේ. අර දැනිච්ච ගමන් ඒ දැනිච්ච එක එයා වෙනස් කරන්න, එයාට ඕන විදිහට සකස ගන්න, එයා ඒක නඩත්තු කරන්න, ඒක වෙනස් නොවි රඳව ගන්න එයා උත්සාහ කරනවා. එතන අර ස්වභාවික වෙනවනේ. කෙරෙනවා කියන එක කෙරෙනවා කියන එක නැතුව කරනවා කියන තැනක් ඇති වෙනවා. එතන තමයිලු භවයකට ගන්නෙ. අනිත් තරංගත් එක්ක බැඳීම සම්බන්ධයකට ගන්නෙ. අනිත් තරංගත් එක්ක සම්බන්ධයක් හටගත්තන් පස්සේ තරංගත් එක්ක ගනුදෙනු කරගෙන මෙයා යනවා. ඒකට භවය යනවා කියලා කියනවා. જાතියක් අට ගන්නවා. එහෙනම් මේ විඥාණය තමයි ප්‍රශ්නේ, ශක්තිය ප්‍රශ්නේ නෙමෙයි. දැන් ගස් ගල් වලට ශක්තිය තියෙනවා. ගස් වලට තියෙන ශක්තිය කොහොමද? ගල් වලට තියෙන ශක්තිය කොහොමද? මෙයා මල් හැදිලා මෙයා නැතිව ගල් වලට මල් හැදෙන්නේ නැහැ. ගල් වල මල් හැදෙනවද නැහැ. ඒතර ගල එයා ජීර්ණ වෙන කාලේ, දි รา පත් වෙන කාලේ පොතු වගේ පොඩි පොඩි පොඩි පොඩි පොඩි පොඩි අපි කියන ගල දිරලා කියලා. ඊළ එයා කවදාරි දවසක පොළොවට පස් වෙන. එතකොට පොළොවට පස් වෙන කාලය ඒ ඒ ශක්තිය තියෙනවා. තීරණය වෙලා තියෙනවා. කොච්චර කාලයකට සැරයක්ද හනු වැටෙන්නේ දවසකට අනු කීයක් දිරනවද කීයක් වැටෙනවද එයාගේ පොත්තේ තියෙන වර්ණය කොච්චර කාලයකින් දුර්වර්ණ වෙනවද වෙනස් වෙනවද මේ හැම කාරණාවක් මේ ඒ ශක්ති විශේෂය තියෙනවා ඒකට අනුව තමයි මේ ගලේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ හැබැයි විඥානයක් ඇති වෙච්ච ගමන් කල්පන මොකද පොත්ත වෙනස් වෙන්නේ. එහෙම වෙන්න බෑ. ඒක පොලිෂ් කරන්න ඕනේ. ඕම් ප්‍රශ්නයක් වෙනවා. ලිප්ටික් ටිකක් ගැව්වොත් හොඳයි. ඒක ටිකක් පේසල් කරන්න ඕනේ ගල. නැත්තම් ගලේ පාට වෙනස් වෙනවා කියලා එයා එක පටන් ගන්නවා. ඇයි? විඥානයේ තියෙන දැනෙනවා. දැනුනොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. කෙරෙනවා. කෙරෙන දේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දැනිච්ච ගමන් එහෙම ඇයි දන්නේ වෙන්නේ කියලා එයා ඒක කරනවා ඊට පස්සේ. ඒ කරන නිසා එයා සංසාරේ ගොඩාක් තරංග එක ගනුදෙනු කරනවා. මූණේ කුරුලාවක් ඇති වෙනවා. කුරුලා මම දැදුවේ. මම කොහෙද කුරුලා ඇදුවේ? මොනාරි තෙල් ඇඟේ වැඩි නිසා තෙල් කෑම කාපු නිසා කුරුලාවක් ආවා. දැන් කුරුලාව ජීවිත කාලෙම තියෙනවද? කුරුලාවට ආශයක් තියෙනවා. කුරුලාව සාමාන්‍ය මාසයක් විතර යනකොට ඒ කුරුලාව පොඩ්ඩක් ඉදිලා ඉදිලා සරවවාගේ පොඩ්ඩක් මේ පැසවලා ගස එක කැඩෙනවා. කැඩුනාම මූණ හොදනකොට අර මේ වෙනවා පිරිසිදු වෙලා යනවා. ඊට පස්සේ ඇතුලෙන් සෛල හැදෙනවා. ගස එක වැහිලා යනවා. සාමාන්‍යද? අපි මොකද කරන්නේ? ඒක දෙයි කට්ටකින් හරි මොනවාක එකකින් ඒක කඩලා ඒක මිරිකලා ඒක සරව අරන් තුවාලක ලේ පොඩ්ඩක් අරන් ඊට පස්සේ ඒක පසවලා ඊට පස්සේ ඒකට මොනවාරි එකක් කරලා ඊට පස්සේ ඒකේ කැලල් වෙලා කළු පාට වෙලා ඒ කළු පාටකට ක්‍රීම් ගාලා දැන් ලොකු යුද්ධයක් කරනවා ඒක හයින් කරගන්න. අර පොලිස් වෙලා තියෙන අර ටයිල් කැටේ වගේ මූණ තියාගන්න අරපත් එක්ක ලොකු යුද්ධයක් අල්ලලා දැන් කර්ම රැස් කරනවා. එයා ඒ ඒ සරවට එහෙම නැත්නම් ඒ විසප්පුවට ද්වේෂ කරලා එයා එයාගේ වටිනාකම වැඩි කරන්න එයා මාන්නයක් අදාගෙන විශාල නඩත්තුවක් කරනන්නේ එතනයි කර්ම හැදෙන්නේ. එතනයි කර්ම හැදෙන්නේ. විඥාණයට දැනගන්න පුළුවන්. දැනෙනවා. දැනෙන එක තමයි විඥානය. ආයතන පහ ඕනේ නේ දැනගන්න. ආයි පැටලුන. දැන් නින්දදී ඔබ වහන්සේගේ අසකන දිවකම වැඩද? කාලා බලලාද හිතන්නේ? බලලාද අහලාද හිතන්නේ? මොකවත් නැතුව දැන් ඔය හිතන්නේ. වෙලට යන්නේ පොළට යන්නේ. තරහා ගාලා හඳන්නේ තඩි බාන ඔලයට. කවුරු ගැව්වේ නැහනේ. ගාහනේ කොහොමද දැනගත්තේ? ඒ දැනීමට කොහොමද ඒක දැනුනේ? මොකවත් නැතුවත් එයාට පුළුවන්ලු ඒ දැනීමෙන් එයාට ඒක නිර්මාණය කරන්න. කයේ අවශ්‍යතාවයට සිත පවතිනවා මිසක් සිතේ අවශ්‍යතාවයට කය පවතින්නේ නැහැ. කයට ක්‍රියාත්මක වෙන්න සිත ඕනේ. නම සිතට ක්‍රියාත්මක වෙන්න කය ඕනේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල කය තියනද? එහෙමනම් ඒත් බියුටි සලූන් තියෙන්න එපා. පොළවල් තියෙන්න එපා. සති පොළවල් තියෙන්න එපා. කණ්ඩ පොණ්ඩ ඉතින් බඩගිනි හැදෙනවනේ. ඒ එහෙම නැහැ. කයට ක්‍රියාත්මක වෙන්නයි සිත ඕනේ. හැබැයි සිතට කය ඕනේ සිත කියන්නේ මාමුත් එකක්. එයාට මොකවත් අවශ්‍ය නැහැ. එයා නිදහසේ ඉන්න කෙනෙක්. එයාට කිසිම දෙයක් නැතුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි සිත නැතුව කයට මොකවත් කරන්න බෑ. එහෙනම් කයට හිත ඕනේ. සිත පිළිබඳව ගොඩාක් දේවල් දිනන ඔක්කොම දැනගන්න. නැත්නම් කොහොමද සිත හඳුනගන්නේ? හිත කවුද කොහොමද වැඩ කරන්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොයි විදියටද කටයුතු කරන්නේ කොයි විදියටද නිදහස් වෙන්නේ කොයි විදියටද අවුෙන්නේ එයාගේ ස්වභාවය මොකද්ද එයාගේ අස්වභාවය මොකද්ද කැමති දේවල් මොකද්ද අකමැති දේවල් මොකද්ද නිකන් වාඩි වෙලා දානි වළඳලා තිබුවා තමයි අරිය පරිේශණ කියන්නේ අභිධර්ම පරිේශණ සිත කියන්නේ දැනීම නේද? දැනීම අටගත්තේ කොහොමද? දැන් නම් ඉදි මතයි වගේ. හැමදේටම හේතුවක් තියෙනවනේ. මනේත ක්‍රමයක් තියෙන්න එපා නේද? උන්වහන්සේ වැඩ සිටින්නේ අම්මා තාත්තා නිසා. අම්මා තාත්තා නිසා උන්වහන්සේ ලෝකෙට තියෙනවා. හේතුවක් තියෙනවා. මේ ලෝකේ හටගත්තා නම් හටගත්තට හේතුවක් තියෙනවා. හේතුඵල ධර්මයක්. එතකොට දැනීම කටගත්තේ කොහොමද? පස්සපච්චය. නැසේ දාන යනවා. දැනීම අටගත්තේ නොදැනීම නිසා. නොදැනීමක් නිසා නේද දැනීමක් කියලා දැනගන්නේ. දැනීමක් තුළ දැනීමක් අටගන්න පුළුවන්ද? ඒ දැනීම දැනගෙන හිටියේ නෑ. නොදැනීමක් තිබුණා. ඒ නොදැනීම තුළ එයා දැනගන්නවා. දැනගත්තම දැනීම බවට පත් වෙනවා. නොදැනීම තුලින් තමයි දැනීම කියලා එකක් හටගත්තේ. නොදැනීම හටගත්තේ කොහොමද? එකකට උත්තර දුන්නා ඊළඟ එකට උත්තර දෙන්න. නොදැනීම හටගත්තේ කොහොමද? අවිද්‍යාවට. ඇයි අභිධර්මයේ සාකච්ඡා නොකරන්නේ දන්නවද? ওই කාරණා තේරෙන්නේ. අපි හිතන්න බෑ. කියලා දුන්නාම හැයෙනවා. වැඩක් නෑ ඒක නිකන් පණිවිඩයක් විතරයි. දැනීමට හේතුව නොදැනීම නම් නොදැනීමට හේතුව මොකක්ද? පරිශන කරලා ඊළඟ ප්‍රශ්නේ කවදාද මගේ ළඟ ආනකොට මේකට උත්තරේ මට කියලා ආන්න. ප්‍රශ්න අඬුවේ. එනේ මලන්දේ මාන්නේ මාන්සෙන්ද බෑනේ. සාමාන්‍යයෙන් මොකද දන්නේ? නියමුණා වුණා ටික මානකට බෑ. ඒ අපි දන්නවා ඉතින් මේ කන්කට්ටිය කියයිනේ. එතකම බලන්න. එහෙම ආන්නෙත් නෑ. නැදීමක් කොහොමද නිර්මාණය වෙන්නේ රක්කිත? දැන් මේ රූපය පිළිබඳව දැනීමක් නෑ අපට නොදැනීමක්. ඒ නොදැනීමක් අටගන්නේ කොහොමද? අවිද්‍යාව නිසා නෙමෙයිද? බුදුහාමුදුරුවෝ තමයි කියන්නේ. මේ හැම නොදැනීම තමයි හේතුව අවිද්‍යාව. අවිද්‍යාව මුල් වෙලා මේ ලෝකයේ හැම නොදැනීමක්ම තියෙනවා. නොපෙනීම අපිට හරියට පේන්නේ නැහැ මේක. වැරදි ලෙස පේන්නේ. එහෙනම් නොපෙනීම හරියට පේන්නේ නැහැ හරියට පෙනුන්නේ නැහැ කියන එක හටගත්තේ අවිද්‍යාව නිසා නෙමෙයිද? හරියට හැෙන්නේ වැරදි ලෙසම හැෙන්නේ. මොනාරි ඇවුනොත් වැරදුවාමයි තේරුම් ගන්න. ඒකට හේතුව මොකද? ඒකත් අවිද්‍යාව. අවිද්‍යාව තමයි මේ ඔක්කොම ධර්මතාවයන්ට මුල. අවිද්‍යාවට හේතුව මොකක්ද? විද්‍යාව. මේක තමයි භයානකම තැන මේ මේ බුද්ධ ශාසනය. හැමෝම අවිද්‍යාව දුරු කරන්න කියලා කියනවා. කිසිම ආර්ය කෙනෙකුට තේරෙන්නේ ආර්ය කෙනෙකුට තේරෙන්නේ මේ අවිද්‍යාව හටගත්තේ විද්‍යාවෙන් කියලා. විද්‍යාවක් නිසා නේද අවිද්‍යාවක් නිර්මාණය වෙන්නේ. දැන් විද්‍යාවක් ලෝකේ නැත්තම් අවිද්‍යාව කටගන්නේ කොහොමද? අවිද්‍යාව කියලා අපි අයිඩෙන්ටිෆයි කරන්නේ කොහොමද? මේක තමයි ඩුප්ලිකේට් කියලා කියන්නේ ඔරිජිනල් එක තියෙන්න එපායි. විද්‍යාව නිසාලු අවිද්‍යාව අටගත්තේ. විද්‍යාව නිසාලු අවිද්‍යාව නඩත්තු වෙන්නේ. එහෙනම් දුරු කරන්න ඕනේ විද්‍යාවද අවිද්‍යාවද? නිකන් ඔවහන්සේ සැකේට කියන්නේ ඈ අවිද්‍යාව විද්‍යාව දෙකම ඔබ වහන්සේ මේ අර මොනවාර දාන් අදිනකොට මේ පැත්තට අර පැත්තට පනා පනා අල්ලනවා. එතකොට මේක පෙරදුනොත් අරකම් වෙනවා. අරක පෙරදුනොත් මේකම් වෙනවා. එතකොට වාන්ති කවදාවත් පරදින්නේ ඇයි මේ දිනන පැත්තටයි පරදන පැත්තට පනා පනා ඔට්ටු අල්ලලා. අර දැක්කේ නේද? කොහොමද පනා කම්? කොහොමද වෙන එක එක පනා නෑන්නේ. අනිත් පනා කොහොමද කරනවා? අර දිනන පනා මේ පැත්තට දෙනවා. ඔබ අතර පාඩුව වෙලා නැහැ. ඔක්කොම ගැත්තේ සල්ලි ටික යනවලු ඔබ අන්තික සල්ලි යන්නේ. අර බෝරු පොලෙක් සමහර කට්ටිය ඉන්නවනේ බෝරු ගන්න තැන්වල. සමහර කට්ටිය ඉන්නවා මේ මේ මනුස්සයත් පරදිනවා මේ මනුස්සයත් පරන එක මනුස්සයෙක් කියලා ඒ මනුස්සයා පරදින්නේ නැල්ලු. ඇයි? ඉස්වා කිනකොට රුපියල් 20යි කිනවා, බැස්වාටත් 20යි කිනවා. ඉස්වා කිනක ගියාම බැස්වා කින 20 තරම් මේ මනුස්සයන් දෙනවා. බැස්වා කින ගියාම ඉස්වා 20 තරම් මේ මනුස්සයන් දෙනවා. අර බර්ත් එකේ සතපාපත් එළියට ගන්න. ඒ මනුස්ස පය ගන්න සෙල්ලම් කරා මුන් කන කර ඔක්කොම තියලා මුන් ඔක්කොම නන්නතරලා අර මොකවන්නේ? ඌ ගෙනාපු 500 ගෙදර ගෙනියන. සෙල්ලම් කරලා ඒ මොනසෙ. පැය ගන්න සෙල්ලම් කරලා. ඒ මොනසෙ ප්‍රශ්නේ නැහැ. දෙපැත්ත බැලන්ස් එකට අල්ලන්නේ ඒවා. දිනනවා කියනකොට 100යි කියනවා. වර්ධිනවා කියනකොට 100යි කියනවා. වැරදුනොත් දිනප 100 මේ පැත්තට දෙනවා. දින්නොත් වැරදිච්ච 100 මේ පැත්තට දෙනවා. ඒ වගේ එකක් නේද? ඇත්ත දෙකක් තියෙන්න බෑ එකයි තියෙන්න පුළුවන්. අවිද්‍යාව පවතින්නේ අටගත්තේ අවිද්‍යාවට හේතුව විද්‍යාව. නමුත් විද්‍යාව දුරු කරන්න බෑ. විද්‍යාව දුරු වෙන්නේ ඒක දුරු වෙන්නේ නැති නිසා දුරු කරන්න ඕන විද්‍යාව. නමුත් ඒක දුරු වෙන්නේ නැති නිසා අවිද්‍යාව දුරු කරනවා. හේතුව අවිද්‍යාව දුරු වෙනකොට අටගන්නේ විද්‍යාවමයි. විද්‍යාව දුරු කරනකොට අටගන්නේ විද්‍යාවමයි. විද්‍යාව දුරු කරන්න බෑනේ අවිද්‍යාව. විද්‍යාව විද්‍යාවෙන්මයි දුරු කරන්න ඕනේ. ඒ නිසා විද්‍යාව දුරු වුණොත් ඒකෙම තකගන්නේ විද්‍යාවක්මයි. හැබැයි අවිද්‍යාව දුරු දුරු කරනකොට අවිද්‍යාව කටගන්න විද්‍යාව කටගන්න. ඒ නිසා තමයි බුදුවරු දේශනා කරනකොට මහණෙනි අවිද්‍යාව දුරු කරන්න කියලා දේශනා කරනවා. ඇයි විද්‍යාව දුරු කරන්න ගොම්මාසෙත් ඒක දන්නවා. හැබැයි අවිද්‍යාවට සම්පූර්ණ වල් කියන්න ඕනේ කවුද? විද්‍යාව. ඩුප්ලිකේට් නිෂ්පාදන වලට වල් කියන්න ඕනේ කවුද? ඔරිජිනල් නිෂ්පාදනය. ඔරිජිනල් එක කාපු නිසානේ ඒක ඩුප්ලිකේට් දාලා තියෙන මාකට් එකට. ඒකට ඩුප්ලිකේට් එක නෙමෙයි වරද කරලා තියෙන ඔරිජිනල් එක. නමුත් ඔරිජිනල් එකට බ්ලේම් එක කරන්න බෑ. එයා කවදාත් ඔරිජිනල්ම තමයි. එයාට දෝෂයක් නෑ. එහෙනම් මේකේ තියෙන මොකද අයිචි බාලනම් කන්ඩෙන්සර් බාලනේ ඔක්කොම හරියට මාරු කරලා අරමය කරලා පැකින් කරලා නැවත මෙයාව ඔරිජිනල් බවට පත් කරනවා මිසක් අරයව ඩුප්ලිකේට් කරන්න බෑ. සාකල දේවල් මේවා නිකන් වාඩි වෙලා පැහැදිලි කරලා නිකන් විශ්වවිද්‍යාල බලන්න කියන්නේ තේරෙන්නේ. ඉන්නවා ටිකක් වෙන දේවල් පේනවා මට වැටෙනවා නෝබාන්සට වැටෙන්න එපා අපි ඔක්කොම බත්නේ වලඳන්නේ අපි ඔක්කොම එක තමයි මම පිටසක් වල ජීවියෙක් නෙමෙයි මම පිටසක් වල මගේ ලේ රතු පාටයි කොළ පාට නෙමෙයි අපි දකින කෝණය ගොඩාක් දෝෂ තියෙනවා. මනින මිනුම් දණ්ඩ දෝෂ තිබුණොත් මැනලා ගන්න ප්‍රතිඵලයේ අරිද වැරදිද? වාඩි වෙලා විශ්ලේෂියා බලාගෙන ඉන්නකොට වැටහෙනවා ඒක ඒකාන්ත වශයෙන්ම සත්‍යයි. මේ කියන කරුණ එකක්වත් පොත්පත් වලින් බලපුවා නෙමෙයි. පොත්පත් වල නෑ ඒවා. එහෙනම් ඇයි අපට පේන්නේ නැත්තේ? අපි පාඩියල නම් අපිටත් ඒ ඇස් දෙක මොන දින ඇයි අපට ඒ විදිහට දැනෙන්නේ නැත්තේ? ඒ දකින්න කෝණයේ වෙනසක් තියෙනවා. ඒ ගෙදර වැඩ කරපු බාස්ලා බාස් දෙන්නේ ගෝලියෝ කීප දෙනෙක් වැඩ කරනවා. ඉස්සරහට එළියේ වැඩ කරනවා. මොනාරි ඒකකොට මම එළියට ගිහලා එනකොට ඒ වැඩ කරන කෙනෙක් එකපාරට ආව මගේ ඇඟේ වැදුනා. වැටුන්නේ නැහැ මම ටිකක් වැදුනා. මම පස්සේ මම ඇතුළට ගියා. අන්තරය ගිහලා කියලා තියෙන ඒ තනත් ප්‍රධානියාට වැඩ කරන කෙනාට පොඩි එකාගේ ඇඟේ මම වැදුනා කියලා. එළියෙම කළේ පරිස්සමෙන් යන්න එපා. ඇයි පොඩි එකාගේ ඇඟේ වැදුනේ කියලා. නෑ මම ඉතින් බඩු අරගෙන එකට එයා එකපාරට ආව වැදුනා කියලා. සවස් 100ම 100ට කියනවා ඒගොල්ලෝ. මේ අපි වැඩ කරනකොට පොඩි එක්කෙනා එළියට ගිහිල්ලා ආය යනකොට මේ අපේ එක්කෙනෙක්ගේ ඇඟේ වැදිලා පොඩි වරදක් වුණා සමාවෙන්න. වැදුනද? ඇත්තද? පොඩ්ඩක් ඉඳලා කියලා මට කතා කරා. කතා කළා වා පුතා මේ කවුරු හරි පුතා ගැන්ගේ වැදුනද කියලා මම කතා කියලා. අර කට්ටිය මොනට මොන බලනකොට සීයාන ඕගොල්ලෝ වැදුනා කිව්වේ. වැදුනා මගේ ඇඟේ තමයි වැදුනේ කියලා. සීයා මගෙන් අහුවා පුතා මේ කවුරු පුතාගේ ඇඟේ වැදුනද කියලා. මම නෑ. නෑ මොකද උනේ කියලා. මම මෙයාගේ ඇඟේ වැදුනා කියලා කිව්වා. හරි පුතා යන්නද? මම එයාගේ වදිනවා. එයා මගේ අංගේ වදිනකොට මගේ අංගේ වදුන්නේ නැද්ද? එයා මගේ අංගේ වදිනකොට මගේ අංගේ එයාගේ අංගේ වැදුන්නේ නැද්ද? ඒක දැක්කේ නෑනේ කවුරු. අසුවලා අසංවරයි කියලා මම දකිනවා. ඒ අසංවරය හඳුනාගත්තේ මගේ අසංවරය නිසානේ. මගේ සංවරය නම් ඒක සංවරයේ දිගට තියෙන්නේ. කෙනෙක් විලිහැරගෙන යනවා කිසිම පිළිවෙලක් නැහැ. ඒ පිළිවෙල අපිලිවෙල පේන්නේ මගේ හපිරිවලට මගේ පිළිවෙලට ඒක පේන්නේ ඒක දකින්න මමයි යගෙන්ගේ වැඩි ප්‍රශ්න දෙකක් එකයි අපි දකින්නේ මේ දකින නිසාම අපට අර විශ්වවිද්‍ය බලනකොට පේන්නේ නැත්තේ විශ්වවිද්‍ය බලන්නේ හැබැයි මට නිකන්වත් හිතෙන්නේ නැහැ විශ්වයේ මාව බලන් ඉන්නවා කියලා හැම නාම රූපයකටම මාව පේනවා. හැබැයි මම හිතන්නේ මට නාම රූප පේනවා. ඕන් කොහොමද විශ්ේ පේන්නේ? මට පේන්නේ එක පොත්තක්වත් ගහක්වත් මලක්වත් මට තේරුම් ගන්න බෑ ඇයි මමනේ බලන්නේ ඒවට මාව පේනවා කියන එක මට පේන්නේ නෑනේ මුළු විශ්වයටම මාව පේනවා හැම නාම රූපයකටම මාව පේනවා ඒක එක සැරයක් මම ආශ්‍රමයේ කිව්වාම මේ කට්ටිය කලබල වෙලා මේ ගස්කල් වලට අත් තියෙන්න එපායි හිත තියෙන්න එපා. කණු ගල ටික් නැහනේ. ඉතින් මෙයා කියන්නේ මොකද්ද? දැන් අර පොඩි ඉන්න ප්‍රශ්නය. ගුරුවරයාට වැඩේ තේරුණා. ගුරුවරයා කිව්වා මේකට පොඩි ප්‍රශ්න තියෙන එක විස්තර කරන්න කියලා. මං කිව්වා මාව විශ්වයට පේන නිසා තමයි මම මගේ ආචාර්යින් වහන්සේට අපාස කරලා වෙන තැනකට ගියාම මට අපාස ලැබෙන්නේ. ඒ මනුස්සයා කවදාවත් මාව දැකලා නැත්තම් මාව අපාස කරනකොට මේ කර්ම එතනින් එන්නේ කොහොමද එතන මාව අඳුරගත්තේ? ඒ අපාසය මාව අඳුරගත්තේ කොහොමද? එන විශ්වයට මාව පේනවා. මම යම් කිසි කෙනෙකුට අවවාදයක් දුන්නා, මනුශාසනා කළාම, උදව් කළාම, තවත් කවරදාද තැනක, කොතනද තැනක මට අවවාද ලැබෙනවා. මට වැරදෙන්න තියෙන තැනකදී අනුශාසන කළා මාව ගලව ගන්නවා. මාව දැනුවත් කරනවා. කොහොමද ඒක ඇහුනේ? මම මෙයාට කියපු එක එයාට ඇහුනේ කොහමද? ඒ ටික එයා කියන්නේ එයාක දැනගත්තේ කොහමද? එයාට දැනුනේ කොහමද? එහෙනම් මේ විශ්වයට හැෙනවා. විශ්වයට පේනවා. විශ්වයට දැනෙනවා. මේක අපි දන්නේ. අපි තන මට පේනවා මට හැනවා මේ විශ්වය මොකයින්ද ඇංගිල වැරදි කරනෝ නෑ. කාමරේ වාගෙන කරුවලේ ඉඳගෙන මම වැරද්දක් කරවත් ඒක විශ්වයට පේනවා. විශ්වයට පේනවා ඒක. මේ හැම අණුවකට මේක පේනවා. ඒ නිසා තමයි රාසින් කරන පව් වලට පවා දැන් කරුවලේ කරන ඒවා ඉතින් කාටවත් පේන්නේ නැත්නම් කර්ම හැදෙන්න බෑනේ. කොහොමද ඒකට කර්ම හැදෙන්නේ? කිසිම කෙනෙකුට ඇයෙන්නේ නැතුව හිත ඇතුලෙන් බලනවා පතුරු යන්න බයිනවා. කර්ම හැදෙන්නේ කොහොමද? කර්ම හැදෙනවනේ. ඒ විදිහට පරිසම් දෙනවනේ. ඒවා අකුසල ගෙවන්න වෙනවනේ. කාටවත් ඇවුන්නේ නැහනේ. හිත ඇතුලේ නෙබන්නේ. කොහොමද කර්ම හැදෙන්නේ? එහෙනම් විශ්වයට හැයනවා. කිසිම කෙනෙක් දන්නේ නැතුව මම වැරද්දක් කරනවා. කාට හරි දානවා. එයා මාලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. එන්න නීතියකුත් නැහැ. ඉරේ ගියෙත් නැහැ. පොලිසියෙත් නැහැ. මොකවත් නැහැ. ඒ විදිහට මං ගුටි කාලා මැරෙන්නේ නැද්ද? කවුරුත් දැක්කේ නෑනේ. මහා රූස්ස කැලෑවේ කිසිම කෙනෙක් දැක්කේ නෑනේ. එහෙනම් මේක කවුද දැක්කේ? විශ්වයට පේනවා. මේ මුළු විශ්වෙම බලාගෙන ඉන්නවා. මම හිතනවා මේක මට විතරයි ඇෙන්නේ නෑ. මුළු විශ්වයටම හැෙනවා. එක මලක් ගාකින් කඩනකොට ඒ කම්පනය මුළු විශ්වයටම දැනෙනවා. විශ්වයටම දැනෙන. ඒ නිසා අදින්නා දාන කෙරුවොත් කොතන හිටියත් මාමේග පර්වතේ හිටියා සමුද්‍ර මැදේ හිටියන් මගේ හතේ තියෙන දේ උදුරා ගන්න මිනිස් එනවා. කල්පනා කරන මං එදා ඒක ඔරකම් කළේ කවුරු දන්නේ නැහනේ. වහලා තිබිච්ච ගේක ඔරකම් කළේ බලනකොට මේ මිනිස්සු ඔක්කොම මැරිලා කල්ලාතු. කවුරුත් නැහැ. ඒක ඔරකමක්වත් නැහැ. මිනිස්සු නැහැ අයිතිකාරයෙක් නැහනේ. එතකොට මේක කොහමද වුනේ? විශ්වයේ ඒ විශ්වයට එක පෙරිලා. ඒක දැකලා විශ්වය. ඒ නිසා කවදාකවත් එකෙන් බේරෙන්න බෑ. ස්වභාව ධර්මය ගැන තමයි මේ කතා කරන්නේ. විශ්වයයි ස්වභාව ධර්මය දෙකක්ද? වතුරයි ජලයයි පෑන් කියන එක තුනක්ද? මගේ ඇස ඇසේ තියෙන කණිනිකාව ඒ හැම එකක්ම සෛල නම් ඒ සෛල හැදිලා තියෙන අණු නම් මේ විශ්ව හැම තැනම තියෙන අණු එහෙනම් ඇයි ඒවා විශ්වයට පේන්නේ නැත්තේ? ඒ තොරතුරු අනෙක් කෙනාම දන්නේ. කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියලා කරලා හිතලා බේරෙන්න බැරි නිසා කර්ම ගැන පරිස්සම් වෙන්න මාන ජීවිතය ගැන පරිස්සම් වෙන්න සංවර වෙන්න කිසිම කෙනෙකුට අපාස කරන්න එපා මම අපාස කරන්නේ අසුවලට අසුවලට ඇවුන්නේ නැහැ නමුත් විශ්වයට හැයෙනවා ඒ අපාසය අනිවාර්යෙන් මට ලැබෙනවා කෙනෙකුගේ දෙයක් ගත්තාම මම මෙයාගෙන් නේ ගත්තේ. එයා මට වැරදි කළානේ. ඒ නිසා තමයි මම ගත්තේ. අයිතියක් තියෙනවා. මේක මුළු විශ්වෙම දන්නා කවදාද දවසක අපේ දේවලුත් කොතනින් හරි තැනකින් ගන්නවා. මේ ලෝකේ හැමතැනම තියෙන බොරුව නම් අපි බොරුව නම් නඩත්තු කරන්නේ. ඇයි බොරුව තුල උපාදානය කරගන්නේ? පංචස්කන්ධය ඉතුරු කරලා උපාදානය නිරෝධ කරන්න ඕනේ. ඒකට තමයි පැවිදි වුනේ. පංච උපාදානස්කන්ධේ උපාදානස්කන්ධේ උපාදානෙ අයින් කරන්න ඕනේ. මේ ලෝකේ හැමතැනම තියෙන බොරුවක්. ගෙනියන්න බෑ කියලා හොඳටම දන්නවා. සංසිඳෙන්නේ නැහැ කියලාත් හොඳටම දන්නවා. සැනසෙන්න බෑ කියලාත් හොඳටම දන්නවා. මොනවා කරලත් වැඩක් නැහැ කියලාත් දන්නවා. ඇයි ඒ තේරුම් ගත්ත දේ බවට පත් වෙන්නේ නැත්තේ? තේරෙනවා ක්‍රියාව තුල නෑ. දැනගෙන ඒක අල්ලාගෙන ඉන්න. ඒක කවදාද අත්හරින්නේ? එදාට ඒක නිදාස් වෙනවා. මේ ලෝකේ හැමතැනම අපි දැන නොදැන මේ බොරුව තමයි නඩත්තු කරන්නේ. ඒක වටා ගන්න. චතුරාර්ය සත්‍යයේ පළවෙනි එක දුක නේද? දුකට හේතුව මොකක්ද? පාප නොවීම. පාපේකට දුක දැනෙනවද? රාත් නොවුන නිසාලු දුක දැනෙන්නේ. දුකට හේතුව රාත් නොවීම. එහෙනම් රාත් නොවුන එකට හේතුව මොකද්ද? කෙලෙස්. එන සියලුම දුක්වලට හේතුව රාත් නොවීම කියනකට වඩා සරලයි නේද කෙලෙස් කියන එක. එන හැම කෙලෙසයක්ම මොකද්ද? හැම කෙලෙසයක් අසංවරකම් දුක ආංකාරකම් දුක මාන්නේ දුක උඩඟුකම දුක ඊතුවාකාරකම් දුක කලබලේ අසංවරේ දුක ඊතුවාකාරකම් දුක හැම කෙලෙසයක්ම දුක හැම කෙලෙසයක්ම දුක දුකට හේතු කොහෙවත් හොයන්න එපා මගේ කෙලෙස් තමයි හේතුව දුකට වෙන මොනවද ප්‍රධාන කෙලෙස් ලෝභ, දේශ, මෝහ, රාග, වෛර. ලෝභ, දේශ, මෝහ තමයි කෙලෙස්. මේ හැම කෙලෙස්යක්ම දුක. එහෙනම් මම කෙලෙස් වලට කැමතියි කියලා කියන්නේ මම මොනවටද කැමති? කෙලෙස් වලටද? නෑ. දුකට කැමතියි. මම ගොඩාක් නිකලෙස් වලට කැමතියි. ඒ කියන්නේ මම නිකලෙස් වලටද කැමති නෑ. නිදුක් වෙන්න කැමතියි. නිදුක් වෙන්න කැමතියි. නිදුකානන් වහන්සේගේ සරණ යන්න කැමතියි කියන එකයි. එහෙනම් මම කෙලෙස් වලට කැමතියි කියන්නේ දුකට කැමතියි. එහෙනම් මම නිදුකාණන් වහන්සේගේ සරණ යන්නේ නැහනේ. දුක සරණ යනවා, මායя සරණ යනවා. ඉපදීම සරණ යනවා. පැවැත්මේ සරණ යනවා. මේක කියන්න ආර්යවරු ඕනේද ලෝකෙට? බත් කනවා නම් ඒක තේරෙන්න එපායි. අමාර සත්තු ඉන්නවා. තමාර සත්තු තනකොළ කන්නේ. කරත් යනකොට අමාරු වෙනකොට කෙවිතෙන් ගානවා. ගන උඩු කෑ ගානවා, හඬනවා. කඳුළුත් වෙනවා. ඒ කියන්නේ තනකොළ කන සතාට තේරෙනවා ගැව්වාම රිදෙනවා කියලා. උදේ ඉඳලා රෑ වෙනකන් කෙලස් වලින් ගුටි කනවා අපට දැනෙන්නේ නැහනේ. හැබැයි බත් තමයි වළඳන්නේ. අවාසනාවට. හැම හැම කෙලෙසයක් තුළම ගුටි කනවා අපි දුක් විඳිනවා. හැම කෙලෙසයක්ම දුකක්. ආර්යවරුන්ගේ සත්‍යය පළවෙනිම සත්‍යය තමයි දුක්ඛ සත්‍යය. සෑම දුකටම හේතුව අපි තුල පවතින කෙලෙස්. රාත් නොවුන නිසා තමයි කෙලෙස් පවතින්නේ. ඒවා නිවැරදි කරන්න. නියතමානී වෙන්න. හැම අවස්ථාවක් තුළම නිවෙන්න දක්ෂ වෙන්න. කිසිම කෙනෙකුට ඉන්සා කරන්න එපා, ඉරියර කරන්න එපා. කාටවත් පීඩන කරන්න එපා. සෙල්ලම් කිරීම තුළින් හිතවත්කම් තුළකින් සතුටක් ඉන්දනයක් නැහැ. අපට හිතෙන හිතවත්කම සතුටක් කියලා. දුක. ඒක දුක. හැම බැඳීමක්ම දුක. හැම හිතවත්කමක්ම දුක. හැම මොහොත තුළම අපි උත්සාහ වෙන්න ඕනේ නිදුක් වෙන්න මිසක් දුක් වෙන්න නෙමෙයි. අපේ මානකම අපේ මාන ජීවිතය පුළුවන් තරම් අපි අඩගස්සලා තින්නේ හැමතැනම දුක් විඳින්න. ඒයි නිදුක් වෙන්න අපි උත්සාහ කරන්නේ නැත්තේ. පුරුදු කරන්න ඕවා. මගේ කෙසෙල් ගෙඩිය ගත්තා එක සෙලයක් එක්කෙනෙක්. මගෙත් එක්කෙනෙක් සහෝදර කෙනෙක් තමයි පොඩි එක්කෙනෙක්. වීලුවට ගත්තද ඇත්තට ගත්තද ආසාවට ගත්තද ඒක වෙන ප්‍රශ්නයක්. කොමර මගේ කෙසෙල් විදිහට ගත්තා. මං කාටවත් චෝදනා කළේ නෑ. නමුත් ගුරුවරයා අපි කෑම කනකොට මැදින් යනවා. දෙපැත්තෙම අපි ආසනවල කෑම කනවා. බිම වාඩි වෙන්න. ගුරුවරයා මැදින් යනකොට හැමෝගෙම කෙසෙල් ගෙඩි කියන මගේ කෙසෙල් ගෙඩිය නෑ. දන්නවා එතකොට මම එක්ක කලින් කාලා එහෙම නැත්නම් පස්සේ කණ්ඩ කෙසල් ගෙඩිය අංගලා එහෙම නැත්නම් කෙසල් ගෙඩිය අම්බෙලා නැහැ. මොනවාර එකක් වෙලා නෝ මොකද වෙන පාඩු ගියා පස්සේ අහලා තිනවා මේ අසෝලාගේ කෙසල් ගෙඩිය තිබුණේ මොකද කියලා ඊට පස්සේ කියන කවුරු කෙනෙක් අරන් එක කාලා ඊට පස්සේ මගෙන් ඇහුවා ඔයාගේ කෙසල් ගෙඩිය කවුරුද කත්තා නෑ ස්වාමීන් ඇයි මම ඒක කෑවොත් තමයි මගේ වෙන්නේ එතකන් ඒක මගේ බාහිරේ තිබුණාට ඒක මගේ නෙමෙයි ගත්තා මගේ නෙමෙයි. ඒ නිසා මගේ කෙසෙල් ගෙඩිය ගත්තා. එහෙනම් ගත්ත කෙනා එයාගේ කෙසෙල් ගෙඩිය තමයි ගත්තේ. එයාට ඒක ඉන්නේ ඒ නිසා තමයි එයා ගත්තේ. එයාට තමයි ඒක ලැබෙන්න තිබුණේ. ඒ නිසා තමයි එයා ගත්තේ. ඒක වරදක් වුණේ වරදක් පස්සේ අවසයිලා කිව්ව මම තමයි ඔය කෙසෙල් ගෙඩිය ගත්තේ කියලා. මම කමක් නැහැ. ඒක ගත්තට පස්සේ ඒක ඔයාගේ. මගේ නම් ඔයාට ඒක ගන්න බෑ. මගේ නම් කෙසෙල් ගෙඩිය ඔයාට කීයටවත් ගන්න ඔළුවෙන් ඉටගෙන උත්සාහ කරත් ගන්න බෑ. ඒක ඔයාගේ නිසා තමයි ඔයාට ඒක ගන්න පුළුවන් උනේ. ඒක ඔයාගේ ඔයාට තමයි. මට අයිති නැති නිසා තමයි ඒක මට රඳවන්න බැරි උනේ. අන්න පොඩි කාලේ අපිට තේරෙන දේවල්. අයි ඔබ වහන්සේලාට මෙච්චර ඒ වයසට වඩා වැඩිනේ. තමන්ගේ මොනවාරිකක් තම අනිත් අය ගත්තාම ඒක තමන් ළඟ රැඳුන්නේ නැති ඇයි? තමන්ට ඒ කර්මේ නෑ රඳව ගන්න. Tamanට හිමි නෑ ඒක තියාගන්න. ඒ නිසා තමයි අරයාගේ අතට ගියේ. එයා ගත්තේ එයාට ඒක ඒක අයිති වෙන නිසා. හොරකම් කළාය, මගේ දේ ගත්තාය, අන්සතු දෙයක් ගත්තාය, පරාජිකා වුණාය, අවතක්. චෝදනා කරන්න අවශ්‍ය නෑ. ආර්යෝදෝ අතර එහෙම ධර්මතාවය නිර්මාණය වෙන්නේ ධර්ම යුගය කියන්නේ අන්න ඒ යුගයට. අදින්නාදාන වේරමණී සික්ඛාපද සමාදියාමි කියලා දාහන්න විදියක් නැහැ. ඔරකම් වෙලා නැහැ. කාටද ශික්ෂාපද දාන්නේ? අඬගාලාන ඔබ වහන්සේගේ කරකොන් නැන්නේ ස්වාමීනි. කුසලී ඉවරනේ. අරුණාංශගේ කුසලේ පටන් ගත්තා. මගේ අකුසලේ මට අයින් වුණා. උන්වහන්සේ කුසලේ උන්වහන්සේ දෙන්නේ වුණා. ඔබ වහන්සේ ගත්තා නෑ නිසා මට ලැබෙන්න තිබිච්ච එක නේ ලැබුණේ. ඔබ වහන්සේට අයින් වෙන්න තිබිච්ච එක නිසා නෑ අයින් වුණේ. ඒක දැන් කාට දඬුවම් කරන්නේ? ඒ කාලේ විනයක් නෑ. ධර්මානුකූල ධර්මයේ තමයි විනය වශයෙන් පවතින්නේ. කවදද කෙනෙක් ස්වාමිනී මගේ අඳේන හොරකම් කළා. ඕම් පටන් ගන්නවා විනේ. අද ඉඳලා විනේ. හිට ගත්තොත් විනේ ඉඳ ගත්තොත් ඇයි දැන් ප්‍රශ්න තියෙනවනේ. වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒකකින් බලපෑමකට පත් වෙච්ච කෙනෙක් ඉන්නවා විනේ දානවා. අදත් මේ රසිත භූමිය තුළ විනේ දාන්නේ. තාම ධර්මයේ විනයක් කොට පවතින්නේ නැති නිසා. කාටද දෙනවා කනට එකක්. අරුණාංශයේ මරනවා කියලා ගස්සල් වෙනවා. I am killing you කියලා ලියන එක. අඬගන්න. ධර්ම යුගයේ අඬගන්න. උන්වහන්සේ ගැව්වද? නෑ ස්වාමීනි. ගැව්වේ නෑ. උන්වහන්සේ ගැව්වා කියලා ආරංචිද? නෑ ස්වාමීනි. ඔබ වහන්සේ මේ කම්මුලේ පාරේ හිටලා තියෙන ඇඟිලි පහ උන්වහන්සේට ගුටි කෑවා. උන්වහන්සේට ගාකරු ගැව්වද? නෑ ස්වාමීනි. කනේ පාර ඉట్లా තින මේ මනුස්සයා කියනවා ගුටි කෑවේ නැහැ කියලා ගහපු මනුස්සයා පිළිබඳව ආවම එයා කියන ගැව්වේ නැහැ මොකද්ද ඔයා ගැව්වේ නැත්තේ කොහමද ඒක කොහමද උනේ ස්වාමිනී මං අරා මෙයාට අකුසලයක් පරිසම් දෙන්න තිබුණා ඒ කර්මය මං අරා පරිසම් දුන්නා ඔයා ගැව්වේ නැහැ එතන ගුටි කාපු ඔයා ගුටි කෑවේ නැහැ ස්වාමිනී අකුසලයක් තිබුණා ඒක ගෙවනකම් මට මේ මාර්ගේ යන්න බැරුව තිබුණා මගේ වාසනාවට අකුසලේ පරිසම් දුන්නා මං නිදාස් වුණා දැන් මේ කට්ටියට පාණාතිපාත කියන්නේ කොහොමද? පාණාතිපාත වේරමණී කියන බුදුහාමුදුරු ලැජ්ජා වෙනවා මුන්ට විනය දාන්න බෑ. ඇයි? විනය අවශ්‍ය නැහැ. ධර්මානුකූපී විනයක් මෙතන පවතිනවා. ඒකට කියනවා සුන්දර යුගය කියලා. විනයක් නැති ධර්මය විනය කොට උපාදානය කරගෙන ශාසනය ආරක්ෂා වෙන දීප්තිමත් යුගයක් ඒක. අපි අතර ඒ යුගේ නෑනේ. ඔබ වහන්සේ බොරු කිව්වද අරුණාසේට? නෑනේ ස්වාමිනේ. එතකොට ඒ වහන්සේට ඔබ වහන්සේ කියලා තියෙන බොරු නේ. ස්වාමිනේ මගේ අවබෝධය එච්චරයි. ඉතින් ඔබ වහන්සේ බලාපොරොත්තු එක මම දන්නේ නැත්නම් මම කොහොමද කියන්නේ? ඔබ වහන්සේ බලාපොරොත්තු වෙනා නාම රූප සම්බන්ධ මේ වගේ එකක්. ඉතින් මම දන්නේ නැත්නම් ඉතින් දන්නේ ඕකනේ. ඉතින් දන්න ටික කිව්වා. ඉතින් එච්චරනේ ඉතින් ඒක බොරු නෙමෙයිනේ. ඉතින් එච්චරනේ දන්නේ. ආ එහෙනම් ප්‍රශ්නේ නෑ. එතකොට ඔබ වහන්සේ ස්වාමිනේ ඉතින් ලෝකයේ ඉතින් මොනවා තිබුණත් ඉතින් ඒව තොරතුරුනේ. ඒක තොරතුරක්. ඒතර බොරු හැයිලත් නෑ මෝ බොරු කියලාත්. ඉතින් මුසාවාද වේරමණී කියලා කාටද කියන්නේ? බුදුහාඳුර කුටිය වාගෙන බුදුහාඳුරන්ට තමයි විනය දාන්න වෙන්නේ. ඒ නිසා බුදුහාඳුර කවදාවත් විනය කියලා කට අරින්නේ නෑ. ඇයි මේ කට්ටිය ධර්මය විනය කොට සලකාගෙන කටයුතු කරගෙන යනවා. විනය කොට සලකාගෙන යනවා. ඒ කාලේ රැට කනවා. රැට කනවා. කිසිම කෙනෙක් කියලා සායනේ විකාලයකට ඕරෙන් කෑවා. සානස රොටි කෑල්ලක් ඇඳයට අංගලා තිබිලා කනවා මම දැක්කා. රෑ තමයි කෑවේ. සාමිනේ දුමක් එනවා. ගිහලා දුම අවසල් බලනකොට ඒකට කොත්තට තියෙනවා. බලනකොට කුණු පුච්චන මොහාවෙන් කොත්තටත් පුච්චලා තියෙනවා සායනේ කියලා කිසිම කෙනෙක් කැල චෝදනා කරන්නේ ඇයි? ඇයි? බඩගිනි තිබුණාම ඒ බඩගින්න කියන අසනීපෙට බේතක් ගත්තා. ඔබ දානේ ගත්තද? නෑ නේ ස්වාමීනි. ඒතර දානේ ගත්තා කියලා ආරංචිය තියෙනවා. නෑ ස්වාමීනි. ඒක දුසමාන ආරංචියක්. ඒතර මොකද වැළඳුවද? එහෙමයි ස්වාමීනි. මොනවද? බඩගින්න කියන අසනීපෙට බේත් ගත්තා ස්වාමීනි. බේසජ්‍ය. විකාලේ කැඩිලා නෑ. තවත් කෙනෙක් කඳ ගාලා ඔබ වහන්සේත් මේ දානේ ගත්තා කියලා ආරංචි මේ අවසායයට විතර ඔබ වහන්සේ දානේ ගත්තද? නෑ ස්වාමීනි. ඇයි? දාහනේ ගත්තයි කියලා චෝදනාවක් තියෙනවා ස්වාමීනි මමත් ඒ තමයි හොයන්නේ කවුද මේ ගත්ත කෙනා කියලා. ඔබ වහන්සේ ගත්තා කියලා නෑ ස්වාමීනි මටත් ඒ ආරංචියක් තියෙනවා ඒ එම ආරංචියක්. මම දාහනේ ගත්තයි කියන ආරංචිය මටත් ලැබිලා තිනවා. මමත් හොයනවා දාහනේ ගත්ත ඇත්තටම කවුද කියලා. පුද්ගලයේ සත්වයක් නැති යුගයක දාහනේ ගත්ත කෙනා මමත් හොයනවා ස්වාමීනි. අම්බ වුණොත් කියනවා. දැන් කාටද විකාලය කියලා දඬුවම් කරන්නේ? දඬුවම් ගන්න කෙනෙක් නෑ. අවෝසි නඩුවක් ඒක. ඕන් ධර්ම යුගයේ ධර්ම යුගයේ. හැබැයි පස්සේ ආවම ඔබ වහන්සේ වැළඳද මානේ ඉතින් මම ඔළුව කනවා. අද ඉඳලා මේ පැත්ත පළහට එන්නේ නැහැ දානශාලාවට. ඕම් විනය පැනෙව්වා. ඔබ වහන්සේ වැළඳද? ඔන්නාන්ත ඉතින් බඩගින්න කාව. ඉතින් බිස්කට් දෙකයි නේ වැළඳේ සායන්නාන්ත. ඉතින් ආරේ හතරක් කළා. ආ තව එකක් නෑ නෝ. ඔන්නාන්ත හතරක් ගත්තද? මම හතර කරුණාන්ත බිස්කට් පෙට්ටි ගණන් කියන්නේ. පෙට්ටි ගණන් ඕව අරන්ගෙන බලනකොට පොකුරු පිටින් එන ඔක්කොම එළියට. අද ඉඳලා බිස්කට් ගැන කතා. බිස්කට් තියෙන දිසා බලන්න බෑ කතා කරන්න බෑ සුවඳවත් ආග්‍රහණය කරන්න බෑ කියලා විනයක් දාන්න. ඕක විනය ප්‍රශ්නය. එන විනය ඇදෙන්නේ කවුරු නිසාද? අපි නිසා. අපේ දුර්වලකම් අපේ මෝඩකම් නිසා තමයි විනය පනවන්නේ. අපි ප්‍රඥාවන්තර අපි දක්ෂ නම් විනයක් අවශ්‍ය වෙන්නේ ඇයි? ධර්මයේම විනය බවට පත් වෙනවා. ධර්මයේ විනය බවට පත් වෙනවා. මේ රක්ෂිත භූමිය තුළ ඔබ වහන්සේලා පුළුවන් තරම් සද්ධර්මයේ විනය කොට පාවිච්චි කරන්න. ප්‍රඥාවෙන් දකින්නේ ඒවා. එහෙම වුණොත් මේකත් අර අවුරුදු 20 යුගයේ වාගේ. දීප්තිමත් යුගයක්. එහෙම නැත්නම් හැරෙන හැරෙන දැනට විනය ධම්මා මේ කිරදියක් වාගේ. ඉටගත්තත් වැරදි. ඉඳගත්තත් වැරදි. ළමයි තවත් පොඩි එක්කෙනෙක් කතා කරගෙන හිටියේ. ඒ ආශ්‍රමේ කුස්සියේ ඉන්න කෙනා ඇවිල්ලා කිව්වා මේ පැහැ ගන්න එපා ශබ්ද කරදරයි කියලා. ඩග්ගල මම නැකිටා උරපලාව ගත්තා මම එළියට ගියා. ඊපස්සේ ඇහුවා මේ කොහෙද යන්නේ කියලා. මම නෑ කුරුල්ලෝ කෑ ගන්න ඒකත් කරදර මම හැම කුරුල්ලටම කියලා එන්නම් කෑ ගන්න එපා මෙයාට කරදරයි කියලා කියලා එන්න කියන. එයා අපෙත් ආචාර්ය මාසින් ඉඳලා තියෙනවා මම දැක්කා. ආචාර්ය මාසින් ඉන්නා නවත්ත ගන්නවා. ඒවල වැඩක් බලා ගන්න කුස්සිය ඒගොල්ලෝ කතා කරන කන් දාම කාරණා ප්‍රශ්න නෙමෙයි. ඊපස්සේ මං ගිහලා ආචාර්ය මාසික සමාව ගත්තා. නෑ සමාව ගන්න අවශ්‍ය ඒ කාරණාව ඇත්ත. ඕගොල්ලන්ගේ සද්දයට කරදර වෙන කුරුල්ලන්ගේ සද්දෙත් කරදරයි. ඉතින් යාට විවේකය ඕනනේ නිස්කලංකව. ඒ නිසා කුරුල්ලන්ට කියන එක සාධාරණයි. ඒක සාධාරණ. ඒක කිව යුතුයි. ධර්මානුකූලව දකින්න ඕනේ. ධර්මානුකූලව දකින්න. අපි ගොඩාක් දකින්නේ අපට සාපේක්ෂ අපේ බලාපොරොත්තු වලට සාපේක්ෂ. ඒ නිසා තමයි හැමතැනම වැරදිලා තියන්නේ අපට. හම්බෙච්ච දේ ගැන සන්තෝෂ වෙන්නෙම නැහැ නේ අපි. පරිපුටියක් හම්බුණා ඒකේ සුදුමට සුදුමයි කිසිම ලුණුත් නැහැ හැඹුලුත් නැහැ තුනපත් නැහැ. හැබැයි මේම හරි හම්බ වුණා නේ මගේ කුසගින්න නිවන්න කියලා. ඒක වැඳලා සාදු කියලා සන්තෝෂ වෙන්නේ නැහැ. කොම්මිච්චර ඉතින් තුනපා ටිකක් දාන්නවත් මුන්ගේ ඔළුවේ කිසිම කල්පනාවක් නැහැ කියලා අර නැති එකට බයිනවා. පාන්දර 3ට නැකිట్లా පරිපෝදලා ලිපේ තියලා මෙච්චර මාංශය මේ නිර්මාණය කරලා තියෙනවා. මේකට වචනය ප්‍රශංසා කරන්න හිතෙන්නෙම නැහනේ. කොහොම පිරිච්ච යුගය. පිරිහිලා අපි. පිරිහිලා. අරක නැහැ කියලා හිතනවා. මේක තියෙනවයි කියලා මේ ඇස් ඉදිරියේ තියෙනක පේන්නේ නැහැ. මීට වඩා පිරියෙන්ද ලකුණක් ඕනේද? ඕනේ ඒක ඇති. ඒක හොඳට නැති. හැමදේම සුභවාදීව දකින්න. හැමදේම සෑයීමටපත් වෙන්න. ලදදැයින් සෑයීමටපත් වෙන මනස නිර්මාණය කරගන්න. අටලෝ දාමට කම්පා නොවන ශ්‍රාවකයා මම කියන තැනටපත් වෙන්න. කිසිම දෙයකට කම්පා වෙන්න එපා. අසෝලා මයිත් එක්ක කතා කරන්නේ කම්පා වෙන්න එපා. මේ සෝලා මයිත් එක්ක කතා කරන හිතවතන ඒකට කම්පා වෙන්නත් එපා. මිතුරා ගැන ඉතල සතුටු වෙන්නත් එපා. අතුරා ගැන ඉපදිලා අපහැදෙන්නත් එපා. අතුරත් අපට භවයක් හදනවා මිතුරත් අපට භවයක් හදනවා චීවරේ පිරිනිවන් පාන්න දාපු එකක්. එන අතුරු මිතුරු නඩත්තු කරගෙන ඉන්න මට වෙලා නැහැ. උඹලා අතුරුකම් කරපළ උඹලා මිතුරුකම් කරවම මට ප්‍රශ්න නැහැ. ඉඩ දෙන්න මට යන්න තියෙනවා. මැදින් ගියා. එහෙම හින්න ඕනේ තාපසයා. තාපසයාගේ මාර්ගය තුල කිසිම තැනක නැවතීමක් නැහැ. නවතිනවා ඒ තාපසයා නවතින්නේ එයාගේ ආර්ය ගමනේ. ආර්ය ගමන එයාගේ නවතිනවා. කිසිම තැනක නවතින්න එපා. 100ක් එකට හිටියත් ප්‍රශ්නයක් නෑ. උදකලා වෙන්න දක්ෂ වෙන්න. එක්කෙනාට එක්කෙන ඊටවත්කම් ගොඩ නගන්න නැතුව ඉන්න. දෙතිස් කතා වලින් වළක්වාගෙන ඉන්න කටයුතු කරන්න. යුතුයකම් වගකීමෙන් එහාට ගිය සම්බන්ධයක් ගොඩ නගන්න නැතුව ඉන්න. 500ක් එක්ක හිටියත් අපි ඉන්නේ හුදකලාවේ. අපේ විවේකයට කිසිම කෙනෙකුට අත තියන්න බෑ. අපේ විවේකයට කිසිම කෙනෙකුට අභියෝග කරන්න බෑ. ඒ විවේකයේ රජ්ජුරුව මමමයි. මවගේ විවේකේ මං රජ කරනවා. එසේ විය යුතුයි අපේ මානකම. හැම බැඳීමක්ම අපට දුකක් නිර්මාණය කළා. හැම කෙලෙසයක්ම අපට දුක නිර්මාණය කළා. තවත් තවත් කෙලෙස් නඩත්තු කරන්නේයි. අපි නිදුක් වෙන්නයි උත්සාහ කරන්න ඕනේ. දුක් වෙන්න නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. මේ හොඳට සී සී තබාගෙන මානකම නිවැරදිව කරන්නේ. ගුරුවරයාගෙන් වැඳුම් ලබන්න තරම් ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. ඒකයි ගුරුවරු ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. හැමදාම ගුරුවරුන්ට වැඳ වැඳ ඉන්න ඕනේ. ඒක ගුරුවරුන්ට ලොකු නින්දාවක් නේ. ශිෂ්‍යයා කවදාරි දවසක ගුරුවරයා කියන තැනටපත් විය යුතුයි. ගුරුවරයාට සමාන විය යුතුයි. ඒ ශ්‍රේෂ්ඨත්වය ලැබිය යුතුයි. එතකොටලු ගුරුවරයාට තේරෙන්නේ මම ගුරුවරයා වශයෙන් ශිෂ්‍යයාට උපරිම ශිල්පය දුන්නා. රාතෙක් තවත් රාතෙකුට කවදාවත් අසමාන නැහනේ. සමානයි. විරෝධ සමාපatti දෙකක් නැහනේ. A group B group B positive A positive රාතන් වහන්සේ B negative රාතන් වහන්සේ කියලා ඒම රාත් නැහැ. ඒම කොයි රාතන්? ඒක ලේ ලේ බැංකුවේ තියෙන ඒවා. රාතුන් කොයිද ඉන්නේ? පච්චේක බුදුවර දෙන්නේ කෙනා මේක O positive පච්චේක බුද්ධ AB negative පච්චේක බුද්ධ. ඒම පච්චේක බුද්ධලා නැහැ. ඔක්කොම එකම බුද්ධ, එකම අවබෝධය. එහෙනම් ඔබ වහන්සේලාගේ Nirodha Samapattiyin ඔබ වහන්සේලා එකිනෙකාට සමාන විය යුතුයි. Nirodha Samapattiya තුලින් ඔබ වහන්සේලා එක හදවතක් බවට පත්විය යුතුයි. ඒකට බාධා තියෙන සියලු බැඳීම් උදුරලා විසි කරන්න. සියලු පැවැත්මවල නඩත්තුවල් ඔක්කොම ටික පිටුපාන්න. එකක්වත් අවශ්‍ය නැහැ. කෑම කන්න දානේ වළඳන්න ජීවත් වෙන්න එපා. ජීවත් වෙන්න දානේ වළඳන්න. එදාට මේ ලුණු හැඹුල් තුනපා එකක්වත් ප්‍රශ්න නෙමෙයි අපට. එකක්වත් ප්‍රශ්න නෙමෙයි. හැබැයි දාහනේ වළඳන්න ජීවත් වුණොත් ඕම් ප්‍රශ්න එනවා. රස දැනෙනවනේ. ජීවත් වෙන්න දාහනේ වළඳන්න. මැටි වුණත් වළඳන්න පුළුවන්. සංසාරේ හැමදාම ඉති වැළඳුවා. ඉතින් හැමදාම මරණනේ. ඉතින් හදත් මැරෙනවා ඉතින්. මොනව වැළඳුවත් මොකද? බඩගින්නනේ නෙවෙන්න ඕනේ. ඒ මානසිකත්වයට පත් වෙනාම එයා සබෑ තාපසේ. එයා සබෑ තාපසේ. මම පින්ඩපාත යන කාලේ මොනවා හම්බ වුණත් වළඳනවා. මොනවා හම්බ වුණත් වළඳනවා. මස් මාළු පිලි જાති අපට හම්බ වෙන්නේ පිළිනු වෙච්ච එකක් මොන කාලා ඉතුරු වෙච්ච එකක් බලඳනවා ප්‍රශ්නයක් නැහැ බලනවා හරි ගැඩවිලකට නාලා පින් බලා තින්නේ ඉතින් මම දැනගෙන හිටියේ නෑ කනුත් නැහැ කියලා. කන් තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. කවදාද ඒක ඔපරේෂන් කරලා හරි ආන තත්ත්වයට ගෙනල්ලා ඕම් ඕක තමයි දීලා නරාව උනේ කියලා කියන්න පුළුවන්. කන් නැතුවම තික නරාව මොකටද කය නඩත්තු කරන්න කැම ගන්නෙ? කය පවත්වන්න අවශ්‍ය නැහැ. අපේ අරියත් බෝධිය වෙනුවෙන් ජීවත් වෙන්න ආහාර ගත්තාම කය පවතිනවා. නඩත්තු වෙනවා. ඒක ඒක ඒක ස්වභාවිකව සිද්ධ වෙච්ච දෙයක්. දැන් මිනිස්සු කය නඩත්තු කරන්නේ ෆේෂල් කරලා ක්‍රීම් ගාලා මැනිකියු පැනිකියු ක්‍රේල් කියලා එකක් ඒ නඩත්තු කරන්නේ. ඒම් එකක් වෙනවනේ. ආ රාබු කැල්සියම් ආ අස්ති වලට හොඳයි කියලා ඕන් නඩත්තු කරන්නේ. මොකක්ද දන්නේ? කොයිල බඩවැල් වලට නියමයිනේ ඕන් නඩත්තු කරන්නේ. ආ මේ ඔස්ට්‍රේලියානු පරිප්පු ප්‍රෝටීන් වැඩි නේද? පොඩ්ඩක් දෙන්නකෝ. නඩත්තු වෙන්නේ. කය නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. කය පවත්වන්න අවශ්‍ය නැහැ. ජීවත් වෙන්න ආහාර ගත්තාම කය නඩත්තු වෙනවා. කය නඩත්තු වෙනවා. ආහාර ගත්තාම ඒ ආහාර වලින් කරන්නේ කය නඩත්තු වීම. අපි කරන්නේ ඒක ඒක ඉබේ වෙයි. සුදු වුණා කියලා මං සෝතාපන්න වෙන්නෙත් නෑ. කළු වුණා කියලා සෝතාපන්න භාවය නැති වෙන්නෙත් නෑ. ඒ හින්දා ඒ සුදු කළු පිළිබඳ ප්‍රශ්නයක් නෑ අපට. කොහොම හිටියත් ප්‍රශ්නයක් නෑ. දත් නැද්දේ නෑ. ඒ නිසා මගේ අනාගාමි ඵලයේ සකු르දාගාමි ඵලයට ආවා. ඩී ප්‍රොමෝෂන් වුණා. ඒ මාලා තිනවද අපි නෑ. දත් නැද්දත් නැතත් ඵලයේ ඵලයමයි. අවබෝධය අවබෝධයමයි. ඔබ වහන්සේ rahat වෙනකම් මගේ ළඟම ඉන්න ඕන. වෙන ගුරුවරු හිටියොත් ඒගොල්ලෝ ඔබ වහන්සේ ඝාතනය කළා ආනන්තරිය පාප කර්මයක් කරනවා. ඒකෝ ඒගොල්ලන්ට හොරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා සංඝේ අපාගාමි නොවන පිණිස ඔබ වහන්සේ මගේ ළඟම වැඩ පිටින්න ඕන. rahat වෙනකම්. ඒක මට විතරයි හොරොත්තු දෙන්නේ. කියන කලින් නෑ. වහන්සේ මගේ ළඟ වැඩ සිටින්න ඕනේ මෙතන ගියා කියන්නේ කවුරුර කෙනෙක් අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒතුව මෙච්චර ඉවසගෙන ඉන්න බෑ. ඒ කට්ටියට ඒ ඉවසීම නෑ. මේ කියන ටික තරකේ අඩුවක් තමයි. වහන්සේ කියනවානේ මොනවාරි එකක් එකපාරට පයින්නවා කියලා. ඒ එකපාරට පයින්නවා කියන එකත් පණප එකක් තමයි. ඒකත් පැනපු එකක්. ඔවත් කියනවා දැන් මේක පැනලා නැහැ නෑ. ඒකත් අර පැනපු එකක්ම තමයි. අර පැනපු ලිස්ට් එකේ එකක්. මොනවා කරන්නද සාමාන්‍යයෙන් මගේ කටේ වරදක් නිසා තමයි මට හරියට කියවෙන්නේ කියලා කියනවා. ඒ ටිකත් අර වාචල කමද තමයි කියවෙන්නේ. අනිත් අය ඒ ටික කියවන්නේ නැහැ ඒකත් අර සෙට් එකේ මේකත් තමයි. අපි හිතනවා අතින් බලන්නකො මෙයා මේ හරියට කියවනවා කියලා දුක් වෙන නැහැ. ඒ දුක් වෙන ටික කියවන ටිකක් තමයි යාගේ.